සම්මා සම්බුදු සරණයි සුපින්නොත් ඔබ සියලු දෙනාටම සුපින්නතුනි දෙල්කොට නාරන්වල ගුණරතන සම්බෝධි සදහම් සෙවන පරිශ්‍රයේ සිට මේ පැයට නියමිත දායකත්ව සද්ධර්මව ශාසනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ සුපින්නතුනි මේ උතුම් සත්‍යම දේශනාව පැවැත්වීම වෙනුවෙන් මෙදම් සභා මණ්ඩපයේට වැඩමවතාල වියගම කොටුන්න කල්යනාවතේ ධම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද දෙල්වල සරණසිරි අපේ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේව අපේ සාදු නාතනංවා පිළිගනිමු සාදු සාදු සාදු සහසම්පි චේවාචා අනත්ථ පද සංහිතා ඒකං අත්ථ පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මතිති සාදු සාදු සාදු සදහවත් පින්වත්නි අද අපි මාතෘකා කොටගත් ධාතා ධර්මය මෙලව ජීවිතයේ පිළිබඳව හිත නැත්කන්ටත් විශේෂයෙන් අපි කියන සුගතිය සග්ගං ලෝකං උපජ්ජති ස්වර්ග ස්වර්ගෝත්පත්තිය මම ඒ කාරණා කීපයක් හිතියෙන් මතක් කරන්න දැන් අපේ ඇත්තන්ට ස්වර්ගෝත්පත්තිය කියලා කියනකොටම හිතට එන අදහස් වලින් එකක් තමයි ස්වර්ගය කියලා කියන්නේම දිව්‍ය ලෝකයේ කියන ස්වර්ගය කියලා කියන්නේ දිව්‍ය ලෝකය කියන එක. එතකොට ප්‍රශ්නයක් තියෙනවා ස්වර්ගය කියලා කියන්නේ දිව්‍ය ලෝකයේ විතරමද? එතකින් ස්වර්ගය කියන වචනේ ඉවරද? එහෙම නැත්නම් මේ පැහැදිලි කිරීම ඉවරද? එනොත් මේ මම මේ කාරණාව මතක් කරන්නම්. තාම පිරිපුන්ව ලබන මනුස්ස ජීවිතය කායිකවත් මානසිකවත් පිරිපුන්ව ලබන මනුස්ස ජීවිතය. ඒ වගේම කිසිවෙකුටවත් අත නොපා ලබන ඒ මනුස්ස ජීවිතය. දාන ආදී පින්කම් සිද්ධ කරන්නට වගේම තමන්ගේ අභිමතය පරිදි අකුසලයෙන් නොවැටි අකුසලය පැත්තට නොවැටි කුසලගාමීව කටයුතු කරන්න ලැබෙන මනුස්ස ජීවිතය. මම අර කලින් කිව්වා වගේ කිසිවෙකුටවත් අත නොපා තමන්ගේ අභිමතයේ පරිදි කුසලගාමීව පිරිපුන්ව ලැබෙන කායික මානසික ශක්තිය සහිතව පිරිපුන්ව ලැබෙන මනුෂ්‍ය ජීවිතය. ස්වර්ගය නෙමෙයිද? දිව්‍ය ලෝකය විතරද එතකොට ස්වර්ගය? අර ලැබෙන මනුෂ්‍ය ජීවිතය ස්වර්ග ජීවිතය. සුඛ සහගත ජීවිතය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා මේ ගාථා ධර්මයේ තුල මෙන්න මේ පිරිපුන්ව ලබන මනුෂ්‍ය ජීවිතය විපත්තියට නොදාගෙන නාස්ති කරගන්නේ නැතුවත් ඒ වගේම ඊළඟ භවය ඊළඟ ජීවිතය සුවපත් කරගන්නත් විදිය. මේ ගාථාව මූලික වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක මිනිස්සෙකුට පිහිට වෙනවා. උන්වහන්සේ Nirodhaඵල සමාපත්තියේ නැගී ඉඳලා කල්පනා කරනවා අද දවසේ මම කාටද උපකාර කරන්නේ? ඒ වෙලාවේ උන්වහන්සේ දකින්නේ උන්වහන්සේට පේන්නේ අවුරුදු 55ක් තමන්ගේ ජීවිත කාලයෙන් අවුරුදු 55ක් බදක ජීවිතයක් ගත කරපු මිනිස්සෙක්. බදකයා කියලා කිව්වහම අද හැටියට ගත්තොත් අලුගෝසු ජීවිත අලුගෝසුවා. සොරුන්ගේ රාජද්‍රෝහීන්ගේ හිස්කසා දමන පුද්ගලයා. අවුරුදු 55ක් පුරාවට ඔහුගේ ජීවිතයේ ඔහුගේ රස්සාව වුණේ මේ රාජ නියෝගයේ අනුව රාජද්‍රෝහීන්ගේ සොරුන්ගේ හිස්කසා දමන එක. අවසානයේ මෙයාව රස්සාවෙන් නිරපන්නේ හිස දසා දැමීමට නියම වෙන පුද්ගලයා වෙහෙසටපත් වෙන විදිහට ඔහු අතැති ආයුධය ක්‍රියාත්මක කරන්න හින්දා එකපාර හිස ගසා දාන්න නැතුව දෙතුන් වතාව පාර වදින හින්දා ඒ තරමට වාරු නැති හින්දා කල්පනා කළා මෙයාව රස්සාවෙන් නිරපනවා ඊට පස්සේ මෙයා කල්පනා කරනවා සම්බදාටික නමින් කියන මේ පුද්ගලයා කල්පනා කරනවා අවුරුදු 55ක්ම මට හරියට කන්න අඳින්න බැරි වුණා අවුරුදු 55 මම කරපු රස්සාව නිසා මට හිතේ සතුටින් කාලා ඉඳලා ජීවත් වෙන්න බැරි වුණා. මට ප්‍රිය කරන ආහාරයක් ගන්න බැරි වුණා. මගේ ඥාති හිතයිෂීන් එක්ක සතුට සාමිච්චි යෙදෙන්න කාලයක් නැති වුණා. මේ අවස්ථාවේ මාව රස්සාවෙනුත් ඉවතට දාපු වෙලාවේ දැන් කරන්න තියෙන්නේ ඥාති හිතයිෂීන් එක්ක සතුටින් ඉතුරු කාලය ගත කරන එක. එයා කලේ හොඳට පිරිසුදු වෙලා හොඳ ඇඳුමක් ඇඳලා. ගෙදර අයට මතක් කළා තාම රසවත් විදිහට ගිතෙල් එකතු කරලා හැඳක් පිළියෙල කරන්න කියලා. මේ උක්සකුරු සහිත ගිතෙල් සහිත කැඳක් පිළියෙල කරගෙන මෙයා ඒක අනුභවයට ලෑස්ති වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහුට පේන්න නිවස ඉදිරිපිට වැඩ හිටියා. ඔහු දැක්කා සාරිපුත්ත මහරහතන් වහන්සේ Taman ඉදිරිපිට වැඩ ඉන්නවා. ඔහු ඒ මොහොතේ කල්පනා කරනවා අවුරුදු 55ක් පුරාවට මම කරේ ලේසියෙන් ගෙවාගත හැකි අකුසලයක් නෙමෙයි. රාජ නියෝගයේ අනුව උවත් මම සිද්ධ කළේ ප්‍රාණඝාත අකුසලය. යම් තමින්වත් කුසලයක් සිද්ධ කරගන්නට යම් තමින්වත් ධනක් පූජා කරගන්නට මට අවස්ථාවක් ලැබුණේ. මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනට ගන්නට ඕනේ කියලා කල්පනා කරලා යා මේ සම්බ දාටික කියන වදකයා පදක රස්සාව කරපු පුද්ගලයා තමන් අනුභවයට සූදානම් කරගත්ත ඒ කැඳ කොටස සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේව ගෙට වඩම්වලා වඩා හිඳවලා පූජා කරලා උන්වහන්සේ කැඳ වළඳනකම් පවන් සලනවා රටාපතේ හැබැයි මෙයාගේ හිතේ තියෙනවා ඊටාම කාලෙකින් හදාගත්තු කැඳ ටිකෙන් මට ටිකක් මේ වෙලාවේ ගන්න තිබ්බනම් හොඳයි, බොන්න තිබ්බනම් හොඳයි කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා ගෘහපතිය ඔබත් ගිහිල්ලා කැඳ ටිකක් එහෙම බීලා ඉන්න. ඔහුත් ගිහිල්ලා කැඳ ටිකක් බීලා එනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත්‍රය එයාගේ අතට දීලා ඉදිරියට වඩිනකොට ඔහුට ධර්මකාරණා කීපයක් මතක් කරනවා. හැබැයි මේ සම්බදාටික කියන වදකයාට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන ධර්මකාරණාවන් හිතේ සඳින්නේ නැහැ. හිතේ තැම්පත් වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි එයාගේ හිතේ අවුරුදු 55ක් පුරාවට කරපු දේ පිළිබඳව එයාට හිතවද දෙනවා. තමන්ගේ ජීවිතයේ අවුරුදු 55ක් මම කලේ මිනිස්සු මරණ එක. මම කලේ රාජ නියෝගය අනුව හෝ මනුෂ්‍ය ඝාතනය. මෙන්න මේ කාරණාව මේ සම්බදාතිකගේ හිතේ රැව් පිළිරැව් දෙනවා. නැවත නැවත ඒකම සිහි වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ගෘහපතිය ඇයි විපිලිසර වෙලා එහෙම නැත්නම් ඇයි කලබලින් මම කියන කාරණාවන් ධර්ම කාරණාවන් ග්‍රහණය කරගන්නේ නැත්තේ ඇයි? ඒ ගැන අවධානයක් නැත්තේ ඇයි? අන්න ඒ වෙලාවේ සම්බදාචිකයා කියනවා ස්වාමීනි මම අවුරුදු 55ක් කරපු දේ පිළිබඳවයි මම පසුතැවෙන්නේ. මම අවුරුදු 55ක් පුරාවට රාජ නියෝගය අනුව හෝ සිද්ධ කළේ මනුෂ්‍ය ඝාතනයක්. ඒ ඔහුගේ අතින් මරුන් කෑවේ හොරුද මිනී මරුවද කියන එක නෙමේ එතන තියෙන්නේ. ඔහු සිද්ධ කළේ මනුෂ්‍ය ඝාතනය. අන්න ඒක ඒ අකුසලය පිළිබඳව නැවත නැවත මාගේ හිත මට වද දෙනවා. අවුරුදු 55ක් කිව්වාම ජීවිතේ හරි අඩක් නීවරයි. අවුරුදු 100ක් ජීවත් වෙන මනුස්සයෙක් ගත්තොත් තව අවුරුදු 45කින් 100ක් ජීවත් වෙන මනුස්සයෙක් ගත්තොත් එයාගේ ජීවිතේ අමාරයි. කල්පනා කරලා බලන්න පවුරුදු 55ක් මෙහෙම දේවල් එහෙම ජීවිතයක් ගත කරන්න වෙච්ච මිනිස්සෙකුට ඒ මිනිස්යාගේ හිතේ මොන වගේ හැඟීමක් තියෙන්න ඕනද මොන වගේ මනෝභාවයක් මානසික තත්ත්වයක් හින්නියා පෙළෙනවද අපි හිතනවා සමහරක් රටේ ලෝකේ අවඩන් ජීවත් වෙන එම නැත්නම් අනේකාට හිංසා පීඩා කරලා ජීවත් වෙන මිනිස්සු හොරමැර කමින් ජීවත් වෙන මිනිස්සු දැක්කහම ඔය මොන හිණයක් වන් නැතු ඉන්නේ කියලා. හැබැයි අපි කවුරුවත් කල්පනා කරන්නේ ඒ මතු පිටින් පේන ජීවිතයේද ඔහුගේ අභ්‍යන්තරය. දැන් මතු පිටින් බැලුවහම තඹදා ටික තාම හොඳට පිරිසුදුව නාලා කියලා හොඳ ඇඳුමක් එහෙම ඇඳගෙන ඉන්නේ. ඊටාම රසවත් ආහාරයක් පිළියෙල කරගෙන ඉන්නේ හිටියේ. එහෙම මතු පිටින් බැලුවහම කල්පනා අපිට පේනවනේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ මතු පිටින් පේන දේට වඩා අභ්‍යන්තරය වැඩි කටුකයි. ඒ යථාර්ථයට වැඩි කටුකයි, නීරසයි. සම්බදාටික සාරිපුත්ත මහරහතන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් ස්වාමීනි මම විඳවනවා මෙන්න මේ ප්‍රශ්නේ හින්දා. ඒක නිසාම ඔබ වහන්සේ කියන ධර්ම කාරණාවන් මගේ හිතට වැටෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහොම කෙටියෙන් ඔහුගේ හිත සනසලා ධර්ම කාරණාවන් පැහැදිලි කොට දීලා ඔහුව සෝවාන් මගින් මෙපිට සෝවාන් මාර්ගඵලයෙන් මෙපිට ලැබෙන අනුලෝම ඥාණයට දක්වා ඔහුව මෙහෙවනවා අනුලෝම ඥානය කියලා මෙතෙන්දී පැහැදිලි කොට වදාරන්නේ සෝවාන් මාර්ගඵලයනට පත්වීමට අවශ්‍ය කරන ඒ පිරිය යුතු ධර්මකාරණාවන් මොනවාද කියන කාරණය පිළිබඳව ඔහුව දැනුම්වත් කිරීම ඔහුට අවබෝධයක් කර දීම. සෝවාන් මාර්ගඵලයටපත් වෙන්නේ සීලයක පිහිටා සමත විදර්ශනා භාවනාවන් පූර්ණේ කිරීමෙන් කියන කාරණාව. එම නැත්නම් අකුසලයෙන් දුරව කුසල් දහම් වැඩි යුතුය කියන ධර්ම කාරණාවට ඔහුව යොමු කරනවා. මොකද ඔහුගේ ජීවිතයේ මෙතුවාක් ගත කළේ ওই කාරණාව පිළිබඳ අවබෝධයකින් නෙමෙයි. යම්තමින්වත් අවබෝධයක් තිබ්බනම් යම්තමින්වත් අවබෝධයක් තිබ්බනම් මම මේ කරන වැඩෙන් අයින් වෙන්න ඕනි කියලා ඔහු අයින් වෙනවා. හැබැයි එපමණටවත් ඔහුව දැනුම්වත් කරන්ට ඔහුට ධර්ම ඥානය ඇති කරලා දෙන්නට ධර්ම මාර්ගයට එකතු කරගන්නට සත්පුරුෂ මඟක් ඔහුට ලැබිලා තිබෙන්නේ නැහැ. හැබැයි ජීවිතයේ අවසාන භාගය තුල මේ තම්බදාටික කියන පුද්ගලයාට සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. උන්වහන්සේට කැඳ දාණය පූජ කරලා උන්වහන්සේගේ අවවාදනුශාසනා මත පිහිටලා සෝවාන් මාර්ගයට මෙපිටින් වූ අනුලෝම ඥානය ඔහුවත් කරගන්නවා. එනම් සෝවාන් විය යුත්තේ මෙනම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් කියන කාරණාව ඔහු අවබෝධ කරගන්නවා. මේ සම්බදා ටික ඊට කෙටි වේලාවකට පස්සේ මිය පරලෝ යනවා. යකින්නක විසින් ගව දෙනකගේ වෙස්ගත් යකින්නක විසින් ඇනලා මරලා දානවා. මේ මරණයත් එක්ක භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. මේ සම්බදා ටිකගේ ජීවිතය පිළිබඳවත් ඔහුගේ මරණය පිළිබඳවත් භික්ෂුන් වහන්සේලා අතර කතා වෙනවා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේට යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා සම්බදාතික මරණින් පස්සේ සුසිත දෙව්ලෝ උප්පත්තිය ලබන්නේ. සම්බදාතික මරණින් පස්සේ සුසිත දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්නේ. කොහොමද එහෙම වුනේ? වෙනතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා ඔහුගේ අවසාන මොහොත තුල ඊටාම බලගත්ු කල්යාණ මිත්‍රයෙක් ඔහුට මුණ ගැහිණි. ඊටාම බලගත්ු කල්යාණ මිත්‍රයෙක්. අන්නේ කල්යාණ මිත්‍රයා නිසාවෙන් ඔහුගේ ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ඊටාම කෙටි ධර්මකාරණා පැහැදිලි කිරීමෙන් ඔහුගේ අවසාන සිත කුසලයෙන් පුරව ගන්නට උට හැකි වුණා. කුසල් සිතින් විපරීත නොවුන විකෘති නොවුන සිතින් ඔහු මරණයට මුහුණ දෙනවා. ඔහුගේ ඊළඟ භවය සුවපත් වෙන්නට හේතුවක් වෙන්නේ අන්නේක. අවසානයේ තුල අවසාන මොහොත තුල ඔහු ඇති කරගන්න කුසල්සිත. මේකම මේ කාරණාවේදී අපි තේරුම් ගන්නට ඕන. ඔහු ඊළඟ භවය තුල කුසල් සිතින්ිය ගොස් ඊළඟ භවය තුල තුසිත දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවත් සුවපත් ජීවිතයක් සුඛිත ජීවිතයක් ලැබුවත් ඔහු කරපු අකුසලයෙන් ඔහුට අත්විඳීමක් නෑ. සෝවාන් මාර්ග ඵලයට පත්වන තාක් ඔහුට ඔහු කරාගත් අකුසලයෙන් අත්මිදෙන්න හැකියාව නෑ. කොයි මොහොතකද තුසිත දිව්‍ය ලෝකයෙන් ඔහු අත්මිදෙන්නේ ඊළඟ භවයේ නියත වශයෙන්ම ඔහු සතර පායේ උප්පත්ති ලබන්නට එහෙම නැත්නම් දුක්ඛිත ජීවිතයක උප්පත්ති ලබන්නට අනිවාර්යෙන් අර කරපු අකුසලයන් හේතු වෙනවා. මෙන්න මේ කාරණාවන් එක බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා වික්ෂුන් වහන්සේලා එච්චර පුංචි වචනයකින් පුංචි වචන පෙළකින් කෙටි අවස්ථාවකනේ කතා කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ තම්බදාතිකට ධර්මදේශනා කරන්න ඇත්තේ අඩුම විනාඩි 10ක 15ක වගේ කාලයක්. එහෙම නැත්නම් අඩුම වචන 10ක් 15ක් කතා කරන්න ඇති. අවස්ථානුකූලව. වික්ෂුන් වහන්සේලා විමසනවා එච්චර සුළු අවස්ථාවකින් ඔහුගේ ජීවිතය සුවපත් වෙන්නට සුඛිත භාවයටපත් වෙන්නට කොහොමද හේතුවක් වුනේ බුදුරජාණන් වහන්සේ අන්නේ අවස්ථාවේ මතක් කරනවා වඩා වැදගත් වෙන්නේ කතා කරන වචන ප්‍රමාණය නෙමෙයි කතා කරන්නේ මොනවද කියන්නේ වඩා වැදගත් වෙන්නේ කතා කරන ප්‍රමාණය නෙමෙයි කතා කරන්නේ මොනවද කියන්නේ වචන 10000ක් කතා කළාට වැඩක් නැහැ. ඒ කතා කරන හැම වචනයකටම අර්ථයක් නැත්තම් අනර්ථයක් සහිත අර්ථයක් සහිත වචනවලට බලයක් නෑ. අර්ථයක් සහිත රහිත වචනවලට බලයක් නෑ. අර්ථයක් හේතුවක් එහෙම නැත්නම් තේරුමක් තියෙන වචනවලටයි බලයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා වචන 10000ක් කතා කළත් වැඩක් නැහැ. ඒ හැම වචනයක්ම අර්ථයක් රහිතනම්. හැබැයි එක අර්ථයක් සහිත වචනයකින් පුළුවන් මුළු ජීවිතයක්ම වෙනස් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සෑම දහම් පදයකටම සෑම දහම් පදයකම මෙලව අර්ථය වගේම පරලෝව අර්ථය සාධනය කරනවා. බුද්ධ දේශනාවේ තථාගතයන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා වචනය කතා කරන ප්‍රමාණය කුඩා වුවත් වචන ප්‍රමාණය කුඩා වුවත් ඒ වචන ප්‍රමාණය බල සම්පන්නයි අර්ථ සහිතයි නම් වචන කොපමණ කතා කළත් වැඩක් නැහැ ඒ කතා කරන වචන ප්‍රමාණය අනර්ථකාරී නම් මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා මොනවද අර්ථ සහිත සහ අර්ථ රහිත වචන හිමතුන් දන්නවා සීලයක් සමාදන් වෙච්ච ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා දෙතිස් කතා වෙන්නේ නැත් වෙන්නේ කියලා. රාජ කතා, චෝර කතා ආදී වශයෙන් ගත්තාම කතා නොකළ යුතු කාරණා 32ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා. එයිනොත් බුදුරජාණන් වහන්සේ පළමුව මතක් කරනවා ආකාශ වර්ණාව, පර්වත වර්ණාව, කැලය පිළිබඳව කරන වර්ණනාව මෙන්න මේ ප්‍රධාන කොටගත් අවස්ථාවන් අහස, තරු, නැකත් එහෙම නැත්නම් සඳතරු පිළිබඳව කතා කරන වචන. වනයන් පිළිබඳව, කැලෑවන් පිළිබඳව කතා කරන වචන. සහ පර්වත ගස්ගල් ආදී පිළිබඳව කතා කරන වචන. මේ කිසිවකින් ඔබට අපිට මෙලොව ජීවිතේටවත් පරලොව ජීවිතේටවත් සුභපියක් වෙන්නේ නැහැ. දැන් තාම කෙටියෙන් ගත්තොත් යම් යම් ආයතන මගින් ආකාශ වස්තුන් පිළිබඳව පරීක්ෂා කිරීම කරලා නිගමනයන් කරලා යම් ප්‍රතිඵල ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිඵල ඉගෙනගත්තු හෝ ඒ ප්‍රතිඵල අහපු හෝ කිසිවෙකුට මරණ බියෙන් අත් මිදෙන්න හැකියලා නෑ. ඒ කිසිවෙකුට අපි කියනවා ග්‍රහ මණ්ඩල පිළිබඳව කතා කරනවානේ. සමහර ග්‍රහ ලෝකයන් වල පදිංචි වෙන්න හෝ ඒ පිළිබඳව ජීවි ඒ වාසයන් පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ඒ හේතු හේතුන් හොයනවා. ඒවට අවශ්‍ය උපකරණ නිෂ්පාදනය කරනවා. හැබැයි මේ කිසිවකින් හොඳට කල්පනා කරලා බලන්නට මරණය පරාජය කරන්න පුළුවන් වෙලාද? නෑ. මිනිස්යා ලෙඩ දුක් රෝග වලට ලක් වෙන එක කැමැති ඥාතීන්ගෙන් වෙන් වෙන එක නොකැමැති ඇත්තන් හා එක් වෙන එක නවත්තන්න පුළුවන් වෙලා තියෙනවද? නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කොට වදාරන කාරණාව ඒ කතා කරන හෝ ඒ කරන කිසිවකින් අර්ථයක් මනුෂ්‍ය ජීවිතයට අර්ථයක් ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතයේ මෙලොව ජීවිතයට, පරලොව ජීවිතයට අර්ථයක් ලැබිලා තියෙනවා. අනර්ථයි. අර්ථ ශූන්‍ය කාරණාවක්. ඒ වගේම තමයි බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා රජුන් සොරුන් මහ ඇමතියන් සේනාවන් බය භීතිකාවන් පිළිබඳව කරන කතාවන් ආහාර පාන වස්ත්‍රාදිය පිළිබඳව කරන කතාවන් වෙන එකක් තබා අනිකා පිළිබඳව අනෙක් දේවල් පිළිබඳව කරන සාකච්ඡාවන් මේ කිසිවකින් මෙලොවට අර්ථයක්වත් පරලොවට අර්ථයක්වත් සාධනය කරන්නේ නැහැ හදලා දෙන්නේ නැහැ ඔයත් ජීවිත කාලය පුරාවටම කතා කරලා තියෙන වචන ටික කල්පනා කරන්න. එක දවසකට කතා කරන දේවල්. එක දවසකට එකිනෙකා හමුුණාම කතා කරන දේවල්. ඒ හැම එකක්ම මෙලොව ජීවිතයේ අර්ථය පිණිසත් පරලොව ජීවිතයේ අර්ථය පිණිසත් හේතු වෙනේ දේවල්ද? රාජකාරීමේ කාරණාවන් මෙලොව ජීවිතයේ අර්ථය පිණිස හේතු වෙනවා. රැකී රක්ෂාවන් හි ප්‍රගමනයන් පිළිබඳව, රැකී රක්ෂාවන් හි දිරි තත්වයන් පිළිබඳව, අධ්‍යාපනික කාරණාවන් පිළිබඳ මෙලොව ජීවිතයේට මෙලොව ජීවිතයේ සුබ සිද්ධිය පිණිස හේතු වෙනවා. සමහර කාරණාවන් පරලොව ජීවිතයටත් එකතු වෙනවා. සුබ සුබ සිද්ධිය පිණිස. හැබැයි ඊටාම හොඳින් කල්පනා කරලා බැලුවොත් අපි ජීවිතයේ කතා කරන 198කම කාරණාවන් 198ක ප්‍රමාණය එදිනදා ජීවිතේ කතාබස් කරන දේවල් වලින් මෙලොවට අර්ථයක් ඇත්තේ නැහැ. පරලෝකාර්ථයක් ඇති. ඒ කතා ඇතුළත අර මම කලින් මතක් කරපු බුදුරජාන් වහන්සේ උගන්වන රාජකතාදී තිරස්චීන කතා අන්තර්ගතයි. රජුන් සොරුන් මහයමතියන් රාජ්‍ය පාලනයන් හෝ ඒ යාන වාහන ඉදකඩම් දේපල වස්ත්‍ර ආහාර පාන මේ සියල්ල ඇතුළත් අපි කතා කරන දේවල් වල ඒ කිසිවකින් මනුෂ්‍ය ජීවිතයේ දුක් පීඩා අඩු කරගන්නට සදාවත් හැමදාටම ස්ථීරකාර වූ සුවය පිණිස හේතු වෙන කතාවන්නේ. සුවපත් ජීවිතයක් පිළිබඳව මෙලොව ජීවිතයේ අර්ථයත් පරලොව ජීවිතයේ අර්ථයත් හේතුව කොට ගන්න කාරණාවන් අපේ අතර කතා වෙන්නේ නැහැ. අන්නේ නිසාම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා මෙලොව පරලොව සුභ සිද්ධියට හේතු නොවන සියලු කතාවන් සියලු වචනයන් භාවිතා කරන සියලු වචනයන් අනර්ථ හාරී එහෙම නැත්නම් අර්ථ විරහිත කාරණාවක්. යමෙක් සාකච්ඡා කරන්න පුළුවන් රජුන් පිළිබඳව. ඒ රජුන්ගේ දැන් අපේ රටේ ගත්තහම රුවන්වැලි මහා සෑය පිළිබඳව කතා කරද්දී අපි දුටුගැමුණු මහරජතුමා ගැන කතා කරනවා. වැව්වමුණු දාගැබ් වෙහෙර විහාරස්ථාන පිළිබඳව කතා කරද්දී අපි ඒවා ඉදි කරපු ඒවට මුල් වෙච්ච රජුන් පිළිබඳව කතා කරනවා. මහා සෑය දිහා බලද්දී අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ දුටුගැමුණු රජතුමා. ඒ කරපු එතුමා කරපු කුසලය පිළිබඳව කොච්චරක්ද කියලා අපි අදත් කල්පනා කරනවා. ඒක මහා පිනක් එතුමාට අයිති වෙන්නේ නැතිනේ කියලා. ඒක තිරස්චීන කතා ගොඩට අයිති වෙන්නේ නැහැ. ඒක අර්ථ විරහිත කතා ගොඩට අයිති වෙන්නේ නැහැ. අපි කල්පනා කරන්නේ ඒ කුසල් සිතින්. යම් වචනයක් අකුසලයට හේතු වෙනවා නම් කුසලයට ප්‍රතිපක්ෂ නම් කුසලයට විරුද්ධ නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා අර්ථ විරහිත කතාවන් අනර්ථ කතාවන් අපි කතා කරනවා සමහර රජ කෙනෙක් පිළිබඳව බොහෝ බල සම්පන්නව සමත විදර්ශනාවන් වැඩි ධ්‍යාන සමාපatti ලැබූ රජවරු පිළිබඳව අපි කතා කරනවා. සමහර රජවරුන් මේ ධ්‍යාන සමාපatti වලින් පිරිහිච්ච විදිහ කතා කරනවා. මේවා බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා තිරච්ඡාන කතාවලට එහෙම නැත්නම් පහත්යයි සම්මතාර්ථ විරහිත කතාවලට අයිති වෙන්නේ නැහැ. මොකද අපි මේ දේවල් කතා වෙන්නේ ධර්මකාමීව කුසල් සිතින්. යමෙක් අකුසල් සිතින් කතා කරනවා නම් යමක් අකුසලයට බර යමක් කතා කරනවා නම් බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා අන්නේ දේවල් අනර්ථකාරීයන් අර්ථ විරහිත කතාවන්. බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරන්නේ අනත්ත සංහිතාහින ඉදලෝකේ ඉදලෝකත්තං වා පරලෝකත්තං වා නිස්සිතා මේ ලෝකයටත් පරලෝකයටත් අනර්ථය පිණිස යමක් හේතු වෙනවා නම් අන්නේ දේවල් කතා නොකළ යුතුයි. අන්නේ දේවල් අනර්ථ අර්ථ විරහිත කතාවක්. යමෙක් කතා කරන්නේ ධර්මයේ පිළිබඳව නම් යමෙක් මේ ජීවිතේ කතා කරන්නේ ධර්මකාමීව කටයුතු කරන්න ඕන සීලය ආරක්ෂා කරන්නට ඕන හැකි විදිහට මෛත්‍රී භාවනාවවත් කරන්න පුරුදු පුහුණු කරන්නට ඕනේ කියලා නම් බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා ඒ වචන භාවිතය මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් සුගතිය පිණිස හේතු වෙනවා අර්ථය පිණිස හේතු වෙනවා බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා මොනවද හැබෑවටම අර්ථ සහිත කතාවක් යමෙක් සාකච්ඡා කරන්නේ අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් මිදෙන මඟ නම් අලෝභ සහගතව, අද්වේෂ සහගතව, අමෝහ සහගතව කටයුතු කරන විදිය නම් මෝහයෙන්, ද්වේෂයෙන්, ලෝභයෙන් මිදෙන මඟ නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා ඒ කෙලෙස් සංසිඳු වීම සඳහා වූ භාවිතාවන් වචන භාවිතාවන් අර්ථයක් සහිත මෙලෝ පරලෝ සුභ සිද්ධියට හේතු වෙන වචනය කතාවන් ඒ වගේම බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා යමෙක් කතා කරනවා නම් සතර සතිපට්ඨානය පිළිබඳව යමෙක් කතා කරනවා නම් සතර සම්‍යක් ප්‍රධානයන් පිළිබඳව පංච බල පංචේන්ද්‍රයන් පංච සප්ත බොජ්ජංගයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා මේ ස්කන්ධ ආදී ධර්මයන් පිළිබඳව යමෙක් කතා කරනවා නම් අන්නේ වචන භාවිතාව අර්ථ සහිත මෙලව ජීවිතයටත් පරලොව ජීවිතයටත් සුභය සුවය පිණිස හේතු වෙන භාවිතාවන්. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අර වදකයාට දේශනා කොට වදාළ උගන්වා වදාළ ධර්ම කාරණාවන් චිත්ත පීඩාවකින් ඉන්න Taman මෙච්චර අකුසලයක් කළාය කියලා කල්පනා කරන චිත්ත පීඩාවෙන් ඉන්න මේ වදක ජීවිතයක් ගත කරපු මනුස්සයාට සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරද දෙන්නේ පරලෝව ජීවිතය සුවපත් වෙන විදිහට. ඔහුගේ හිත ධර්මයට නැඹුරු වෙන විදිහට කුසලයට නැඹුරු වෙන විදිහට. අන්නේ කුසල් සිතින් මැරිච්ච නිසා ඔහුගේ පරලෝව ජීවිතය ඊළඟ ආත්ම භාවය සුස්ත දිව්‍ය ලෝකයේ තුල උප්පත්ති ලැබනවා. ඔහු එතකින් දැනගන්නවා සෝවාන් මගට පිළිපන් මාර්ගය සෝවාන් මාර්ගඵලයට පත් වෙන්නට ඕන විදිය කොහොමද කියලා. සීලයක පිහිටන්නට ඕන. සමත විදර්ශනා භාවනාවන් පුරුදු පුහුණු කරන්නට ඕන. ඒ ධර්ම මාර්ගය හු ඉගෙන ගන්නේ, ඒ ධර්ම මාර්ගය හු දැන කියාගන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අර්ථ සහිත කතාවේ. අර්ථ සහිත කතාවේ. එතෙන්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසුවා නම් ඔයා කොච්චරක් මරලා තියෙනවද? ඔයා කොච්චරක් කොයි කොයි වගේ හොරුද මිනි මරුවද මැරුවේ? ඔයාගේ අතින් මරුම් කෑවේ. ඕව කතා කරන්න ගියා නම් අර මිනිස්යාගේ ඊළඟ ජීවිතයක් සමහරක් විටක මුළු සසර ජීවිතේම ගැණිය නොහැකි කාල සීමාවක් ඔහු සතර පායි. ගැණිය නොහැකි කාල සීමාවක් ඔහු සතර පායි. ඇයි ඔහු මරණයටපත් වෙන්නේ? අර සිතුවිල්ල හිතේ දැරිව හිතේ දරාගෙනම අර සිතුවිල්ල හිතේ දරාගෙනම අපේ බණ පොතේ සඳහන් වෙනවා එක තැනක ස්වාමින් වහන්සේ නමක් අවතකටවත්පත් නොවි තාම සීලවන්තව ගුණවන්තව තමගේ පැවිදි ජීවිතය ගත කළා. අවතකටවත්පත් නොවි. දවසක් මුන්වහන්සේ ගංගකීන් එතර වෙනකොට ඉහුර ආසන්නයේදී උන්වහන්සේ ගමන් කරන ඔරුව පෙරලෙනවා. උන්වහන්සේ ඒ මොහොතේ ගියේ ගහගෙන යන එකෙන් ගැලවෙන්න උන්වහන්සේ ගසක තිබ්බ පඳුරක් අල්ල ගන්නවා. ඒ පඳුර ගැලවිලා අතට එන්නේ. කැඩිලා අතට එනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ තමන් වහන්සේ අතින් වෙච්ච ඇවත පිළිබඳව තාම බරපතල විදියට පශ්චාත්තාප වෙනවා. ඊටාම බරපතල විදියට ඊළඟ ආත්ම භාවය උන්වහන්සේ දුගතිහි උප්පත්ති ලබනවා මේ කාරණාවත් මේ සම්බලච්චික වදකයාගේ කාරණාවත් එකිනෙකට සමානයි සම්බලච්චික මුළු ජීවිත කාලයම මනුෂ්‍ය ඝාතනය කළේ අවසාන මොහොත අවසාන සිතුවිල්ල ඔහුගේ පිරිසිදු වුණා. කුසල් සිතින් මරුණා. සුසිත දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. මම අර නමින් මතක් නොකලත් ඒ ස්වාමින් වහන්සේ මුළු ජීවිතයේම පැවිදි ජීවිතයේම බොහොම සිල්වත්ව ගුණවත්ව ගත කළේ. අවතක් කියලා කියන පින්වත්නි උපසම්පදා භික්ෂුන් වහන්සේලා අවදේශනාවෙන් පිරිසුදු වෙන්න පුළුවන්. අවදේශනාවෙන් පොයේ ඊට වැඩම කරලා අවදේශනාවෙන් පිරිසුදු වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට අවදේශනාවෙන් පිරිසුදු වෙන අවස්ථාවක් ලැබුණේ නැහැ. උන්වහන්සේ අර අවත පිළිබඳව හිතමින්ම අපවත් වෙනවා. මරණින් පස්සේ දුගතිය උප්පත්තිය ලැබෙනවා. ඒ නිසා මේ කාරණාවන් අපි තාම ගැඹුරින් තේරුම් ගන්නට අවබෝධ කරගන්නට ඕන. පළවෙනි කාරණාව තමයි අකුසලයෙන් බැහැරව කටයුතු කරන්න. සිතින්, කයින්, වචනයෙන් අකුසලයෙන් දුරව කටයුතු කරන්න. සිතින් යම් අකුසලයක් සිද්ධ වෙනවා නම් ද්වේෂ සහගත සිතින් වෛරී සාගත සිතින් කටයුතු කරනවා නම් අපි පුරුදු පුහුණු වෙන්නට ඕන මෛත්‍රී සාගත සිතින් කටයුතු කරන්න. ද්වේෂයෙන් වෛරයෙන් අත් මිදෙන්නට. ඒ වගේම යමෙක් කායි කයින් අකුසල් සිද්ධ කරනවා නම් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය යමෙක් කයින් අකුසල් සිද්ධ කරනවා නම් ඒ අකුසලයන්ගෙන් දුර වෙන්නට ඕන. වචනයෙන් අකුසල් සිද්ධ කරනවා නම් ඒයින් දුර වෙන්නට ඕන. පින්නතුනේ සීලවන්ත භාවය එකවරම අපිට පිහිටුවා ගන්නට බෑ. මිනිසයා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා අකුසලයට බරයි. මිනිසයා ස්වභාවයෙන් අකුසලයට බරයි. කුසලයට නැඹුරු වෙන්න ඕන දීර්යෙන්. කුසලයට නැඹුරු වෙන්න ඕන සිහියෙන්. අසිහියෙන් ඉන්න ඇත්තන්ට සීලයක් ආරක්ෂා කරන්න බෑ. දවස ගත කරන්නේ අසිහියෙන් නම් කරන වැඩේ කෙරෙහි මුළු අවධානයෙන්ම අවධානයෙන්ම නෙමෙයි නම් යමෙක් කටයුතු කරන්නේ ඒ ඇත්තට සිහියෙන් කටයුතු කරන්න බෑ වගේම ඒ ඇත්තට සීලයක් ආරක්ෂා කරන්නත් බෑ මේ කාරණාව ඉතාම සරලව තේරුම් ගත්තොත් gedara amma ho taatta හිතේ යම් විපලිසර බවකින් එහෙම නැත්නම් නොසන්සුන් බවකින් ඉන්නවාද කියලා දැනගන්න පුළුවන් විශේෂයෙන් අම්මලා gedara අස්පස් කරන කුස්සිය එහෙම අස්පස් කරනකොට සාලේ ඉන්න ඇත්තන්ට දැනගන්න පුළුවන් අම්මා හිතේ සනසිල්ලකින් එහෙම නැත්නම් හිතේ සතුටින්ද නැද්ද කියලා. ඒ බඩු භාණ්ඩ එහෙ මෙහෙ වෙන විදිහට ඒ ඇහෙන ශබ්දෙන් හිඟන් කෝප්ප හොදන ශබ්දෙන් ශාලෙින් නැත්තන්ට දැනගන්න පුළුවන් ගෙදර අම්මා කුස්සියේ වැඩ කරන අම්මා හිතේ සනසිල්ලෙන්ද නැද්ද කියලා. සිහියෙන්ද නැද්ද කියන එක. ඒ නිසා ඊටාම තදින් අපේ ඇත්ත මේක මතක තියාගන්නට ඕන මේ කාරණාව පෙළ මම මතක් කළේ පළවෙනි දේ තමයි අපේ වචන භාවිතාව අපි පරිස්සම් වෙන්නට ඕන. ඔය ඇත්තන්ට මෙලොව ජීවිතයට වැඩක් නැති, පරලොව ජීවිතයට වැඩක් නැති වචන භාවිතාවෙන් අයින් වෙන්නට ඕන. දවසේ ඒ ගත කරන කාලය අඩුම තරමේ එක දහම් වචනයක් ඉගෙන ගන්නට, එක දහම් පදයක් ශ්‍රවණය කරන්නට කාලය වෙන් කරන්න. ඉගෙන ගන්න දරුවන් එක වචනයක් අලුතෙන් දෙයක් අලුතෙන් ඉගෙන ගන්න එකෙන් කරන්නේ. නිස්කාරණීගත කරන කාලේ වෙනත් දේවල් කියෝමින් ගත කරන කාලයේ එක්රැස්ව වෙනත් දේවල් මේ ලෝ ජීවිතයට පරලෝ ජීවිතයට සුභ සිද්ධියට හේතු නොවන දේවල් කතා කරමින් ගත කරන කාලයේ ඔය ඇත්ත කතා කරනවා නම් අන් අය පිළිබඳව අන් දේවල් පිළිබඳව ඒක ඔයත් අන්තවත් ඔයත්න්ට මෙලෝ ජීවිතයටවත් පරලෝ ජීවිතයටත් සුභ සිද්ධිය පිණිස හේතු නොවන දේවල් ඒ පිළිබඳව දැනුම්වත් ඒ වයින්නත් පිළිෙන්නට ඕන. වචනේ පරිස්සම් කරගන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරනවා ඒක අර්ථ සහිත වචනයක් දැන කියාගන්න එක, ඉගෙන කියාගන්න එක, අහන එක මෙලෝ ජීවිතයට, පරලෝ ජීවිතයේ සුභ සිද්ධිය පිණිසත් හේතු වෙනවා. ඒ වගේම විශේෂයෙන් අපේ අත්තන්ට සිහිපත් කරනවා සීලවන්ත භාවය ආරක්ෂා කරගන්න Taman සමාදන් වන සීලය දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නට ඕන කියන අදිෂ්ඨානය ඇතිව සීල් සමාදන් වෙන්න. පංචශීලය ආරක්ෂා කර නැත්නම් විදිහට පංචශීලය සමාදන් වෙ නැත්නම් විදිහට Taman සමාදන් වෙන ශික්ෂාවන් සිහියෙන් ආරක්ෂා කරන්නට. කරන කියන හැම කටයුත්තක්ම සිහියෙන් කරන්න පුරුදු වෙන්න. තබන පියවරක් ගන්න හෙලන හුස්ම රැල්ලක් වාසා පළමු වටය තුල අපිට අපහසු වෙන්න පුළුවන්. නමුත් පුරුදු වීමෙන් උත්සාහයෙන් සිහිය ඇති කරගන්නත් පුළුවන් අපිට. මොකද සිහියෙන් කුසල් සිතින් මේ ජීවිතේ හමාර කර නැත්තන්ට ඊළඟ අත්භවය අනිවාර්යයෙන් මාර්ථ සහිත සුවපත් අත්භවයක්. ඒ වගේම බෞද්ධයන් විදියට සීලවන්ත භාවය ආරක්ෂා කරනා වගේම අඩුම තරමේ සමත විදර්ශනා භාවනාවන් කියන කාරණාව මෙපිටට ගත්තත් එයින් මෙපිට අරගෙන සාකච්ඡා කළත් අඩුම තරමේ දවසේ මෛත්‍රී භාවනාව බුද්ධ වන්දනාවෙන් පසුව මෛත්‍රී භාවනාවක් සාමූහිකව පුරුදු පුහුණු කරන්න. මොකද මුළු ලෝකයේ පුරාම අපි බැලුවාම හරිහම්බ කරපු කිසිවක් භෞතිකව ගොඩනැගූ කිසිවක් අර්ථ සහිත වෙලා නැහැ. ඒ කිසිවකට මහා ධනීසුරන්ට අද සිද්ධ වෙලා තියෙනවා. මරණයේ අභිමුව පරාජයටපත් වෙන්න. හුස්ම ගන්න එක, හුස්ම හෙළන එක පිළිබඳව නැවත හිතන්න වෙලා තියෙනවා. ඒ නිසා ඒ සියල්ලටම වඩා භෞතික සියල්ලටම වඩා වැදගත් වෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගය තුල පිහිටා කටයුතු කරන්නට වීර්ය කරන්න කියන එක විශේෂයෙන් අපි අත්දැක මතක් කරනවා. මව්පියන් විදිහට දූ දරුවන්ට මඟ පෙන්වන්න ඒ මග වැඩිහිටි ඇත්තෝ ගනිද්දී දූ දරුවන් මේ මග අනිවාර්යෙන් අනුගමනය කරනවා. එනිසා සීලයක පිහිටා සීලය ආරක්ෂා කරන්නට සමත විදර්ශනා භාවනාවන් පුරුදු පුහුණු කරන්නට කලින් මතක් කළා වගේ අඩුම තරමේ දවසට විනාඩි 5ක කාලයක්වත් බුද්ධ වන්දනාව සාමූහිකව බුද්ධ වන්දනාව කරලා විනාඩි 5ක කාලයක්වත් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරන්නට බුදුගුණ සිහිපත් කරන්නට වෙන් කරන්න කියන එකත් විශේෂයෙන් අපේ ඇත්තන්ට සිහිපත් කරනවා. එය මෙලොව ජීවිතයේ අර්ථයේ පිණිස සුබ සිද්ධියේ පිණිසත් මුළු සසරෙහිම සුවපත් භාවයේ පිණිසත් පිහිට පිණිස හේතු වෙන නිසාවෙන් ඒ කාරණා පිළ සිහිපත් කරමින් අපි අනුශාසනාව හමාර කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සිළු දනාතු තුම් තිරුවන් සරණයි නිරුක්ති රෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සුඛී සාතෝ සාතෝ සාතෝ සුපුණතුනි මේ පෙතුන ඒ උතුම් වූ සත්‍ය දේශනා වාස්තවතාල වේගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මගස්සේ බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද දෙල්වල සර්ණසිරි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා මේ උතුම් ගෞතම සම්බුදු සසුන තුළදීම ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නටම මේ උතුම් පුණ්‍ය කර්මයම පිටක්ම වේවායි අපි සාදු නාදරන්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු